දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා හඳුරන්නේ දැන් අපි බුදුරජාණන් වහන්සේ අර පොටිල භික්ෂුවට මේ නිග්‍රහ කරානේ පොටිල භික්ෂුවගේ මේ ඒ ධර්ම න්‍යායාත්මක කරුණු පිළිබඳ ඇලී ගලී ඉන්නවා මේ මාර්ගඵල ගැන හිතන්නේ නැති ප්‍රශ්න නිසා. ඒ වගේ බුදුහාමුදුර බුදුරජාණන් වහන්සේ දැන් දේශනා ඒ කියන්නේ අර සමහර වෙලාවට මේ උද්දෝගීමත් කරලා තියනවාද අභිධර්මය වගේ කොටස් ගැන මේ සමහර අවස්ථාවල ඒ කියන්නේ අපේ චන්ද්‍රවිමල හඳුරෝ කියනවා නිතරම අර මන් පොත්වල විචිත්‍ර ධර්ම කතිකයෙක් වෙන්න නම් සූත්‍ර පිටක අදහස මත පදනම් වෙලා විතරක් කරන්න බෑ ඒක මේ අභිධර්මය ගැන දැනුම තියෙන්න ඕන නැත්නම් අර වෛද්‍යවරයෙක් අර වට්ටෝරු වෙන වෙනම වෛද්‍යවරයෙක් වෙන වෙනම වට්ටෝරු ගන්න නැතුව වෛද්‍ය විද්‍යාව උඩ තියා මත පදනම් වෙලා ප්‍රතිකාර නියම කරනවා වගේ දෙයක් කියලා එතකොට හඳුරන්නේ ඔකේ අනිත් පැත්තක් කොහෙවත් ඔබ වහන්සේට මතක විදියට තියෙනවද? එහෙම උද්‍යෝගිමත් කරපු තැන් තියෙනවා විශේෂයෙන්ම පිරිනිවන් මංචකයට වැඩම කරන ඒ කාල පරිච්ඡේදය තුළ බුදුහාමුදුරු දේශනා කරපු දේශනා තමයි මහා පරිනිබ්බාන සූත්‍රය තියෙන්නේ. එතකොට ඒකේ සතර සතිපට්ඨානය ඊළඟට සතර ඉද්ධිපාද ඊළඟට සතර සම්‍යක්පදාන පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආරෂ්ඨාංග මාර්ග කියන මේ කරුණු හත එහෙම නැත්නම් මේ බෝධිපාක්ෂික ධර්ම 37 මේවා පුහුණු කිරීම මේවා වැඩි දියුණු කිරීම පිළිබඳ නැවත නැවත බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා මොකද මේක තමයි ප්‍රතිපත්තිය ඒතරේ ප්‍රතිපත්ති ක්‍රමය පිටිපන්ද වාද විවාද ඇති නොකර ගත යුතුයි ඒවා ඒවා වාද විවාදයකින් තොරව පවත්වන තාක්කල් තමයි මේ ශාසනය පවතින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපරිහානීය ධර්ම මේක පිරිහෙන්නේ මොන කරුණ නිසාද? නොපිරිහි පවත්වන්න පුළුවන් වෙන්නේ මොන කරුණ නිසාද කියලා අපරිහානීය ධර්ම කාණ්ඩ කාණ්ඩ වශයෙන් ගණනාවක් දේශනා එතකොට මේ විදිහට ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්තිමය කර්ම පිළිබඳ අර අභිධර්මයේද ඉගෙන ගන්න ඕන සූත්‍රද කියන ඒවා ගැන ඒ ඒ අවස්ථාවලදී දැන් විනය පිළිබඳ අග්‍රස්ථා අග්‍ර පදවියටපත් කළා උපාලි මහරහතන් වහන්සේ. මොකද උන්වහන්සේ එහෙම පැතුමක් එක්ක ඇවිත් තිබුණු නිසා. එතකොට විනය කඩ කරන තැන්වලදී අනිත් අයට විනය පිළිබඳ ප්‍රඥප්ති පැනෙනවා. විනයානුකූලව පවතින්න ධර්මය සහ විනය මගෙන් පස්සේ ගුරුවරයා හැටියට නුඹලාට පවතින්න. ඒතර ධර්ම විනය අතික්‍රමණය කරන්න එපා. ඒතර මේවා තමයි මූලික කාරණා. ඒවා ගැන බුදුහාමුදුරුවෝ නැවත නැවත අවධාරණය කරලා තියෙනවා. ධර්ම විනය කියලා දේශනා කළා මිසක් ඒ තුල අභිධර්ම කියන එක විශේෂයෙන් මතු කරන්න බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ නැහැ. මොකද මේ මුල් කාලේ අභිධර්මය සහ අවශේෂ ධර්ම සියල්ලක්ම වෙන වෙනම නෙමෙයි එක්වයි පැවතුනේ. ඒ පුද්ගලයාට වැටහෙන විදිහට ධර්ම කරුණු පැහැදිලි කළා මිසක් මේ සූත්‍රයි මේ අභිධර්මයි කියලා බුදුරජාණන් වහන්සේ වෙන් කරන්න ගියේ නැහැ. දෙවියන්ට ධර්ම දේශනා කරනකොට ඒගොල්ලන්ට ගැළපෙන ඍජු පරමාර්ථ ධර්ම ගැන කතා කළා. සාමාන්‍ය ලෝකයට ධම් දේශනකොට ඒගොල්ලන්ට වැටහෙන උපමා උදාහරණ වලින් කතා කළා. ඉතින් පසු කාලෙක තමයි වික්ෂුන් වහන්සේලා මේ උපමා උදාහරණ ඇතුව දේශනා කරපුවා සූත්‍ර දේශනා මේ පරමාර්ථ ධර්ම පිළිබඳ ඍජුව කතා කරපුවා පරමාර්ථ දේශනා හේවත් අභිධර්ම දේශනා කියලා මේවා කොටස් වශයෙන් නම් කළේ. ඉතින් ඒ නිසා තමයි ඔය විශ්වවිද්‍යාල ආචාර්යවරු එහෙම ඔය කාරණේ ගොඩාක් පටලවන්නේ අභිධර්මයේ පස්සේ කාලේ නිර්මාණයක් එහෙම එකක් තිබුණා. ඉතින් පස්සේ කාලේ තමයි මේවා නම් කළේ. ධර්මය කියනකොට ඒක ඇතුලේ ඔක්කොම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දැන් අභිධර්මයේ කියලා දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. ඉතින් අවුරුදු 45ක් මුළුල්ලේ බුදුහාමුදුරුවෝ සිත ගැන නෙමෙයිද කියා දුන්නේ. ඒ සිතේ තියෙන චෛතසික ගැන නෙමෙයිද කියා දුන්නේ. එතකොට මේ භෞතික රූප ගැන නෙමෙයිද කියා දුන්නේ නිවන ගැන නෙමෙයිද කියා දුන්නේ ඉතින් ඔය හතර ගැන නෙමෙයි නම් බුදුහාමුදුරුවෝ මොකක් ගැනද අවුරුදු 45ක් දේශනා කරන්නේ ඉතින් ඒ නිසා ඒ ඒ සමස්ත දේශනාව තුළ අභිධර්මය අන්තර්ගතයි. එතකොට ඒවා අර වෙන වෙනම දේශනා කරපු කාණ්ඩ වශයෙන් කොටස් වශයෙන් වෙනම වෙන් කරලා සංග්‍රහ කළේ පසු කාලේ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවන්ට ත්‍රිපිටකය කියලා නෙමෙයි ධර්ම විනය කියන පොදු නමින් තමයි හැඳින්වෙන්නේ. ඒ නිසා ධර්ම විනය අසුරු කිරීමේ වැදගත්කම ධර්ම විනයෙන් නොපිරිහීම ධර්ම විනය විකෘති නොකොට රැක ගැනීම ඒ ධර්ම විනය ඇසුරු කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන ආකාරය මේවා ගැන තථාගතයන් වහන්සේ හැම විටම අවධාරණය කළා. එහෙම ආම්තරනේ බොහොම හොඳ පිළිතුරක් ඔබ වහන්සේගේ උත්තරය සමග එකඟ වෙනවා. ඔබ වහන්සේට බොහොම පිං. හොඳයි.